පුදුමාකාර අවුලක් එහෙම නැත්නම් නොසිතු විරෝධයක් එහෙම නැත්නම් සෙල්ලක්කාරකමක් එහෙම නැත්නම් රැඩිකල් වාදී වැඩක් එක තප්පරයක් ඇතුළත වෙනවා. ඉතින් මේකට යන යෝගාවචර ඉදිරිපත් වෙන යෝගාවචරය කොහොමඩක්වත් දන්න කරකොලතයි. ඉතින් එතකොට එයා භාවනාව දාලා යනවා. සරුවත් යනන්සේ වරදොල අඳුර ගන්නවා. ධර්මයේ වරදොල අඳුර ගන්නවා.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 එකක් ශ්‍රද්ධාව එකක් සීලය. මේකට බහින්නේ ඉස්සර වෙලා මේක බලා ශ්‍රද්ධාව දෙනකොට ඒක අමූලික ශ්‍රද්ධාවක් වුණාට කමන්නේ ඒක නිකම්ම නිකම් ප්‍රසාද ශ්‍රද්ධාවක් වුණාට කමන්නේ හැබැයි ඒක තියෙන්න ඕන. දෙක තමන්ට සීලේ අලුත් වීමක් තියෙන්න ඕන. මේ සීලාචාරකමක් සීතල ගතියක් හිත අලුත් වෙච්ච ගතියක් තියෙනවා. මේ දෙක තියාගෙන බැස්සට පස්සේ බුදුජාණන් වහන්සේ අර යකුඩරවන මිනිස්සු වෙද්දු දන්නවා මේ මිනිස්සු කරන්නේ බොරුව කියලා. ඒ මිනිස්සු කරන්නේ යකෙක් බැඳලා හරි නටවනවා. ඒ දෙල්ලෙමෙදි ගොඩක් කරන්නේ යකා බඳලා නටවන්නේ මිනිස්සුන් මොනවාරි බලන්නත් තියෙන්න ඕනේ මේ මිනිහට කුට්ටිය කඩා ගන්නත් ඕනේ.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 ඒකට තේරෙනවා මේ මම ඉන්නයි කියලා බලන්න ගියාම නැහැ. නැහැ කියලා බලන්න ගියාම ඉන්නවා. ඒ නිසා මෙතෙන්දි දෙන්නේ null hypothesis එකක්. නැස්චාර්ත මූල ධර්මයක්. මේ නැස්චාර්තයේ පුළුවන් නම් ඔප්පු කරපම් බැන්නම් ප්‍රතික්ෂේප කරපම් කියන එකයි දෙන්නේ. ආසස් ප්‍රසාසේදී ආසස් ප්‍රසාසයේ එකක් නෑර අල්ලන්න ඕනේ. මුල්ල වැඳ අග අල්ලන්න ඕනේ. මේක කොන්ක්‍රීට් වලින් හදපු එකක් වගේ බල්ල බාර දෙනවා. බලන බලනකොට ආනාපානෙ නොපෙනී යනවා. හරියට වැඩේ කරොත්. ඒසොල මොකක්ද අල්ලන්නේ? සක්මන් කරනකොටත් කියනවා මේක හරියටම නිකන් ස්ථිරකාර දෙයක් වගේ අල්ලන්න කියලා දුන්නට පස්සේ සීල වැඩ බහතබලා සීලයක පිටලා සද්ධාවෙන් මේක නිවන් මාර්ගෙමයි කියලා හිතලා යන්න ගියාම යෝගාචර තේන පටන් අර ගන්නවා ටික වෙලා ගියාම මේකේ මට ඕන විදියට වෙන්නෙත් නැහැ. මම නැතුව අනායාසයෙන් මේක වෙනවා. වෙනකොට යෝගාවචරයක අර ඔප්පු කරන්න ගත්ත මමයා නැත්නම් මේක මමය මේක මාගේ මගේ ආත්මය කියන එක නිකම්ම නිකම් දියාරු වෙලා යනවා. දියාරු වෙලා ගියාම යනකොට සමාහට යෝගාචර සමබර භාවය නැතුව වැටෙන්න හදනවා. සමාහට වම තිනකොට දකුණ තිය වෙනවා.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 මම නැති වෙච්ච වෙලාවේ තමයි සක්මන හරියට වෙන්නේ. මම ඉන්නකන් සක්මන හතරස්. සක්මන කෘතිමයි. සක්මන නිකන් බොරු කකුල් කාරය ඇදිනා වගේ වෙන්නේ. ඒ නිසා මේ මම අයින් වෙලා නැත්තම් ස්වභාවයට එනකොට යෝගාවචර ඔප්පු කරන්න වෙන්න පුළුවන් දක්න වෙන් කරන්න බෑ. මුලින් මැදින් අගේ වෙන් කරන්න බෑ. ඒතර යෝගාචර ස්වභාවයෙන්ම ආත්ම නිෂේධනයකට එහෙම නැත්තම් ඉච්ඡා බංගත් එකටපත් වෙනවා. මේකට තමයි සද්ධාව ඕනේ කරන්නේ. මේ සද්ධාවට කියනවා විනාශ වෙන ඕන දෙයකට වෙන්න ඇරලා වෙන ඕන දෙයක් වෙන්න පුළුවන් වෙන කලබල වෙන්න එපා. ඒකට අනිත්‍ය සංඥා මාත්‍රයෙන් අනිත්‍ය තියාගෙන යන්න මීට විරුද්ධව පැනනගින එක තමයි නිත්‍ය සංඥාව. මම මේ කරපු විදිහම දිගටම තියෙන්න ඕන. මගේ පාලන ශක්තිය මෙහෙම දිගටම තියෙන්න ඕන කියන එක තමයි යෝගාවචරය හිතන්නේ. කියන්නේ පුහුදුන් යෝගාවචරය උපදේශ නොලවපු යෝගාවචරය කවදාවත් මෙහෙම දෙයක් මුණ්ඩක දැකපු නැති යෝගාවචරය සූදානම් යෝගාවචරය යන්නෙම සක්මන් කරනකොට අර නිට්‍ය රාමුවකට වෙලා.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 වතන භෞතික විද්‍යාව ඔප්පු කරන්නත් බෑ. වතන රසායන විද්‍යාව ඔප්පු කරන්නත් බෑ. වතන ජීව විද්‍යාව ඔප්පු කරන්නත් බෑ. ඒවා සේරම গুপ্ত දෙයක් වඩටපත් වෙනවා. ඒ නිසා සක්මනේදී විශේෂයෙන්ම රැත් දෙක අරගෙන යන නිසා අනිකුත් විචල්්‍ය සාධක ටිකක් විවෘත නිසා බොහෝම ලස්සන වෙනසක් යෝගාචර අධ්‍යක් ගන්න පුළුවන් හැබැයි ඒකට වෙනස දක්නාසුලුව. ඒකට කියන්නේ අනිච්ච සංඥාවෙන් භවනා පටන් අර ගන්නවා නම් අනිච්ච සංඥාව ගන්නේ ශ්‍රද්ධාවෙන්. තව අනිත්‍ය දැකලවත් අනිච්චානුපස්සනාවක් කරලා නෙමෙයි. ශ්‍රද්ධාවෙන් බාර අරගෙන යනවනම් ඒ යෝගාචරය සක්මණෙන් යන්නේ නිවනට කියලා කියයි. සක්මනේ නිවනටයි යන්නේ. එහෙම නැති හැම වෙලාවෙම අපි ලැබෙන ලැබෙන අත්දැකීම්ට හතුරු වෙනවා, විරුද්ධ වෙනවා, හේතු කරුණු අහනවා, තැක කරනවා, විමසුන්න ඕන යොදුනයි කියලා කියන්නේ සද්ධාව නැහැ. මම මේ ගැටුමක් හදලා දෙන්න හදනව නෙමෙයි මේ විමසුන්න ඕන කියලා කියන්නේ ප්‍රඥාව කියලායි අපි හිතාගෙන ඉන්නේ. ඒක නමුත් වංචනික ධර්මයක්. පඤ්ඤා මුකේන විචිකිච්ඡා වංචේති. හිතේ තියෙන සද්ධා නැතිකමට විචිකිච්ඡාව කියන්නේ විචිකිච්ඡාව ප්‍රඥාවකින් පෙනී හිටනෝ නෑ නෑ මම මේ හේතු කරුණු බලන්නයි හොයන්නේ. මම මේ දන්න මූලධර්ම වලට බහලණ්ඩයි හදන්නේ. මේ තේරෙගෙම කරන්නේ යට අරගෙන ගිය මෝඩ මොලේ ඔල මොලකම ඔප්පු කරන්න හදනවා. වෙනස් වෙන්න කැමති නැහැ. ඒ නිසා මේ ලියලා තියෙන සමහරක් වාක්‍ය හරිම ෂෝක්. හරිම හොඳයි. මම සක්මන් කරමි කියලා ගියාට මට අන්තිමට වෙන්නේ මගෙන් සක්මන වෙනවා කියලා බාර ගන්න විතරයි. ඉතින් එතකොට මට ඇති වෙන මේ මානසික අසමතුලිත භාවය නැති කරන්න මම මොකද්ද තියෙන්න ඕනේ? සද්ධා වැඩගෙන යන්න සීලය ගැන අදිෂ්ඨාන කරගෙන යන්න. එතකොට තමයි තේරෙන්නේ මෙවැනි වෙනසක් උනේ නැත්තම් භාවනාවක් වෙලා නැහැ. ඉස්කෝලේ පාඩම් පොතක කල්විලාලක ඉගෙන ගන්නවා කියන දේ නෙවෙයි භාවනා කියන්නේ. අත්දැකීමම හම්බ වෙලා ඒක වක්කාර කරගෙන අමෝරගෙන කරකවල අතාරිනවා. ඒක තමයි භාවනා අත්දැකීම කියන්නේ. ඒක උනාට මොනවත් වෙන්නේ නැහැ. උනොත් මම දැන මේ දොස්තරලා ඉන්නේ එක්කන දින ගැතින්නේ නේ ටීම් එකේ අපි වග බලා ගන්න බය වෙන්න එපා. නිකන් නිකන් ඩෝප් වුණා වගේ පොළව ලයිසන් නැතුව වගේ මහ පොළොව හෙල්ලෙනවා වගේ පැද්දෙනවා වගේ මට ඕන විදිහට ය아가න්න බැරුව වගේ මොනවදෝ වෙනවා. ඒ දේ උනේ නැත්තම් තාම ඒ කියන්නේ තාම භාවනාවට බහැලා නැහැ. අන්න ඒ දේ වෙනවනම් ඒකට කැපවීම තමයි යෝගාවචරය. ඒ කියන්නේ ඒකටයි භ්‍රමචර්ය කියලා කියන්නේ. ඒකට අපිට සද්ධාව ඕනේ. ඒක සාමාන්‍ය අටුවාචාර්ය වංශ කියන්නේ කාය ජීවිත নিরপেক্ষව යන්න. කය තියෙන්නේ තිබේවා, ජීවිතේ තියෙන්නේ තිබේවා කියලා ඉදිරියට යන්න කොච්චරක් අපිට කලබුරුද්ද අහබුරුද්ද දැකබුරුද්ද තියෙන්න ඕනේ. ඉතින් ඒක කාටවත් දෙන්න බෑ. කාගවත් කලබුරුද්දෙන් අහබුරුද්දෙන් දැකබුරුද්දෙන් මට වැඩක් නෑ. මට මගේම ටික ගන්න ඕනේ. ගන්නකොට ඔය තෝන්තු වෙන ගතිය, වක්කාර ගතිය රාශියක් පහළ වෙනවා. ඒක හොඳ සුබ ලකුණු. හොඳම මේ බලවත් ඥානයකට අත්දැකීමට කිට්ටු කරන ලකුණු. ඒ නිසා මේක එනකොට පස ගන්න එපා. මේකත් එක්ක ඉදිරියට යන්න සද්ධාව තියාගන්න කියලා කියනවා. දෙවැනි ප්‍රශ්නය ස්වාමින් වහන්සේ ගරු ස්වාමින් වහන්සේ guided meditation instructions ආධුනික අයට ඊටාම ප්‍රයෝජන නිසා තවම රෙකෝඩ් නොකළ guided walking meditation English වලින්ද සම්පූර්ණ කළ හැකි වන්නේ නම් retreats වලට සහභාගී වීමට තවම අවස්ථාව නොලැබුණු අයටද ඉතා ප්‍රයෝජන වේයයි සිතමි. දරුවන් සරණයි. ඇත්තටම කියනවනම් ඒක ප්‍රවේශමෙන් කරන පසුබිම සකස් කරන්නේ නැතුව මේ guided meditation දෙනවයි කියලා කියන්නේ පිස්සු ඩබල් කරනවා. ඒ නිසා වටේ තොවිලට ඔක්කොම ලෑස්ති කරලා දුම් ගහලා මල් පහන් පැටල් හදලා වටතිර ඇදගෙන පච්ච වඩම් බැඳගෙන ඕනේ ටික කියන්නේ. ඔය කොහෙද පිස්සු කිල්න ගම මේක ඇහුනොත් එහෙම කිසිම කන්ටෙක්ස්ට් එකකට බලපෑමක් නැහැ. කන්ටෙක්ස්ට් එක නැහැ. එතකොට මේක දානවයි කියලා කියන්නේ තන්නේ කරම බුදුහාමුදුරුවෝ වැරදියට නියෝජනය කරනවා වෙනවා. ධර්මයේ වැරදියට නියෝජනය කරනවා වෙනවා. සංඝයා වැරදියට නියෝජනය කරා වෙනවා. සීලය වැරදියට නියෝජනය කරනවා. ඒ නිසා මේ මෙතෙන් ඇවිල්ලා හිත සකස් වුණාට පස්සේ මේක දුන්නාම වෙනස්. ඒකට යා සීලක පිළිටලා සද්ධාවෙන් ලොකු කැපකිරීමක් කරුවා පස්සේ කරත හැකියි. එහෙම නැතුව මේ හොඳ ජූසි හොඳ සැපි හොඳ නියුට්‍රිෂස් ෆුඩ්ස් දෙන්න ගත්තොත් ඒව හරි ඉක්මනට විස පී දාලනවා.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 ඒ නිසා මේ අපි ඔය යන විදියන් අනිත් එක මට තියෙන කනගාටු එදා කියපු ටිකත් රෙකෝඩ් වෙන්න ඇති ඒ ගැන මම කනගාටු වෙනවා. ලොකු ස්වාමීන් වහන්සේනකොට කිව්වා ඒ මම ආනාපාන සති පොතේ නම දන්නේ නැති කිසි කෙනෙක් අතර මේ පොත දෙන්න බයි කිව්වා. මෙතෙන් ඇවිල්ලා සාකච්ඡා කරලා මෙයාට මේ කාරණා කියන්න ඕන කියලා තමන්ට වැටහුණොත් කියන්න කියනවා මේ පොත කමටහන් තියෙන්නේ. ඔයා බිම දාලා හරි මේ දැම්මොත් මේක අරන් යාමෙන් අකුසල් කරගන්නවා. ඒ නිසා මේක දෙන්න ඕනේ රත් වුණාට පස්සේ. ඒකල කියලා දෙන්න ඕනේ මම ඔයාට දෙනවා. ඔයාට වෙන කෙනෙකුට දෙන්න අයිතියක් නැහැ. ඒ නිසා ඒ බණක් කමටහනක් ඒ වගේ දෙයක් දෙනකොට පසුබිම බලලා ඒ කවුද මේ මනුස්සයාගේ මනස සකස් වෙලා තියෙන ප්‍රමාණය දැනගන්න නැතුව ගේජ් කරන්නේ නැතුව හරියට ඔපරේෂන් එකක් තීත්‍රිකය කරන වෙලාවට කුස්සියක කරොත් කක්කුස්සියක කරොත් ඉතින් ඒ කියන්නේ වෛද්‍ය ශාස්ත්‍රයේ දෝෂයක්වත් මේක නෙමෙයි මේක අසාර්ථක වීම ඒ පසුබිම සකස් නොකිරීමේ දෝෂේ.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 මෙම අසාමාන්‍ය ශබ්ද පිටවීම භාවනාවේ නිරත වූවන්ට සිදුවිය හැකිද? කාරුණිකව වටහා දෙනමැනි ඉල්ලා සිටිමි. ඇත්තනම් අපේ හිත ඉඳුරංගෙන් සමුගන්නකොට වෙනම රූප වෙනම ශබ්ද වෙනම ගන්ධ වෙනම රස වෙනම පහස තොගයක් තියෙන පැකට් එකක්. ඒව එනමයි කියලා කියන්නේ අපි ක්‍රමයෙන් ඇහැ සහ රූප වලින් සමගන්නවා. කන සහ ශබ්ද වලින් සමගන්නවා. නාසය සහ ගඳ, ඒ කියන්නේ අජ්ජත් බාහිද ආයතන වලින් සමගන්නකොට ඒ බව දක්වන්නේ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ අත්දැකීම් වගේක් තියෙනවා. ඒ අත්දැකීම් අර සූර්යා නගින්න ඉස්සලා අරුණ නගිනා වගේ කනට එන සද්දයක් ගැන සඳහන් කරන එකට කියනවා sound of silence කියලා.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 අපි බුදුහාමුදුරුවෝ විහිළුවට වගේ කියනවා දන්න දේ තුල සත්‍ය නැත්තම් නොදන්න දේටත් බය නම් කවදාකවත් සත්‍යයට යන්න හම්බෙන්නේ කියන්නේ නැහැ කෙලින්ම උතර කරත්‍යන්සේ ඔබ දන්න දේ තුල සත්‍ය නැහැ කියලා කියන්නේ සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. ඔබේ බය කියන දේ තුල නොදන්න දේ තුල නුහුරු දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙන නිසා අනිවාර්යයෙන්ම සෙල්ලක්කාරකමක් ඕනේ. අනිවාර්යයෙන්ම රැඩිකල් රිෆ්ලෙක්ෂන් එකක් ඕනේ. අනිවාර්යයෙන්ම යෝනිසමනසිකාට හැබැයි මේ නිවන නෙවෙයි. මේ කාම ලෝකේ ඉවත් වුණ බවට සංඥාවක්. ඊට පස්සේ මේක කාම ලෝකයට ඩිසියුම් අනවරතෙන් පවතිනවා ව්‍යායාම කරන්න ඕනේ නොමිලදෙන එක මේකට හුරු වෙලා මේක Tamange හැබෑ නිවහන බවටපත් වුණාට පස්සේ තමයි මීට සාපේක්ෂව අරූප ලෝකයක් පෙන්නලා ඒ අරූප ලෝකේ කියනකොට කාම ලෝකයේත් එක බලනකොට සම්පූර්ණ වෙන දෙයක් ඒකත් ඉක්මවන්න ඕනේ මේ වගේ පියවර හතරක් පහක් ගිහිල්ලා තමයි නිවන ලැබෙන්නේ අපි සාමාන්‍ය වචනේ කියනවා සෝවාන් වෙලා සකදාගාම වෙලා අනාගාම වෙලා රහත් වෙන්න ඕන ඒක නෙවෙයි මම මේ කියන්නේ. ඒ වගේ මේ සංසාරේ ගෙනාවු කෙලෙස් එකපාරින් කපනවා කිව්වට මේක සිද්ධ වෙන්නේ ගොරෝසු දේශියුම් දෙකකින් ප්‍රතිස්ථාපන වෙනවා. සියුම් දේ අතිසියුම් දෙකකින් ප්‍රතිස්ථාපන වෙනවා. අතිසියුම් දේ ශූන්‍යතාවෙන් ප්‍රතිස්ථාපන වෙනවා. ඊට පස්සේ ශූන්‍යතාවේ එන්නේ එන්නේ එන්නේ සාපේක්ෂව දියුණු වෙලා යනවා. ඉතින් මේ නිසා ඒ sound of silence කියන පොත අතරම මේ අමරාවතී හිටපු අමරෝ කියන හාමුදුරුවෝ ලියලා තිබුණා. මේ දවස්වල අපි ඉංග්‍රීසියට සිංහලට දාලා මුද්‍රණය කරනවා. මොකද මේක ගොඩක් අපි අර පර්ත් වල කරපු රිට්‍රීට් එකේදී මතුවෙලා එන්න පටන් ගත්තා. ඉතින් ඒකෙදී එක සූත්‍රයක් හම්බුණා ඒක ගොඩක් හෙව්වා. එක සූත්‍රයක සර්වචන්සේ සඳහන් කරනවා. ඒ වගේ මේ සද්දයක් ඇහිමක් පිළිබඳව ඒක මේ ලෝකයේ මේ තියෙන කාම ලෝකයේ තියෙන මේ සද්දා සද්දවල අදොට අපි උපයන්න එපා ඒව නඩත්තු කරන්න එපා ඒව ඒකට අපි හැසිරෙන්න එපා මේ සද්ද නිකන් හම්බෙන එකක් ඊට වැඩිය සියුම් මේ සද්දයට පුරුදු වෙනකොට වෙන්නේ මොකද්ද අපි මේ කාම ලෝකයේ තියෙන සද්ද අපිට කංකරච්චලයක් වෙනවා ඒක පීරි ගෑමක් වෙනවා හැම සංගීත සම්දර්ශනයක්ම කංකරච්චලයක් වමනයක් බලුවමනයක්.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 මේක සමහර කෙනා මේ දිව්‍යඥාන්සේගේ සද්දේ নানা විදියට. නමුත් අවසානයේ අහලා තියෙන වාක්‍යයේද මේක යෝගාවචරයට වෙන්න පුළුවන්ද කියනවනම් මේක විතරක් නෙවෙයි රූපවල සද්දවල වේදනා සංඥා රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ඔක්කොගෙම ප්‍රතිස්ථාපනයේ සඳහා වෙන මට්ටමකට යන්න ගියාට පස්සේ තමයි යා ඒකෙන් ඊට වැඩිය සියුම් තැනට යන්නේ. ඒ නිසා මේක එනකොට බලන්න මේක මනෝ විකාරයක් නෙවෙයි. මේකට බය වෙලා හෝ මේක අල්ල බදා ගන්න ගිහිල්ලා තණ්හාමාන දිට්ඨිය ඇති කරන්න එපා. මේක හොඳ සම්දිස්ථානයක් එහෙම නැත්නම් ගිමන් කලක් එහෙම නැත්නම් තිප්පලක් අන්තිමට මේ යෝගාවචරයට පුළුවන් වෙයි රණ්ඩු සරුවලක් වෙන වෙලාවේ ඒත් මේ සද්දෙට ගිය ගමන් අර රණ්ඩු සරුවලින් ඉබේම කැපිලා යනවා එහෙම නැත්නම් හොඳ සංගීතයකට හිත ඇදලා යන වෙලාවෙත් බලනකොට මේ සද්ද නිතරම Taman ළඟ තියෙනවා මේක කෙලෙස අඩුයි අරකින් අයින් වෙන්න මේකට සමාදින්න පුළුවන් අන්නේ විදිහට මේක ප්‍රයෝගශීලීව පාවිච්චි කරන්න පුළුවන් මේක කොයි තැනකවත් නැත්තේ නෑ. හැම කෙනා ළඟම තියෙනවා. නමුත් මේ කාම ලෝකයේ තියෙන සද්ද වලට ආස කරන තාක්කල් මේක ඉන්නේ නෑ. ඒක අයින් වෙනකොට මේක එනවා. ඊට පස්සේ මේක වාංගු කරගෙන අර මොනව ඇහුණත් මොනතරම් අර්ථ දනවන මොනතරම් කංකලු සද්ද ඇහුණත් Taman දෙන ඔක්කොගෙම තියෙන අච්චාරුවක්. කුණු කන්දලක් ඊට වැඩි මේක හොඳයි කියනකොට ගෙන්ද ගම්පොළුවේ හිටියත් එහෙම නැත්නම් කොඩි ගහයට හිටියත් තමන්ගේ හුදේකලාවට ඕන වෙනකොට මේකට අහුම්කම් දෙන එකයි කරන්නේ. ඒකට ඕන කෙනෙක් ඕනේ බයිලයක් නටාගනිලා ඕන තෝලියක් නරඹලා තමන්ට ඕන වෙලාවකට ඉබ්බට ඕන වෙලාවට කටු ඇතුලට ගියා වගේ මේ සද්දේ හරි හොඳ ඉන්ඩිකේෂන් එකක්. එහෙම නැත්නම් සූචකයක්. තමන්ට දැනගන්න මගේ හුදේකලාව කාටවත් කඩන්න බෑ. මොන විදිහකට කඩන්න බෑ. මොන දවුල් බෙර ගැහුවත් මොන සද්ද කරත් මෙයා මේ නිහඬේ හඬ නිස්සද්දතාවයේ හඬට අහුම්කන් දෙකන ඉන්න දන්නවනම් අර අමරසය කියන විදිහට මට ඇහුණා කියයි. මොකද්ද කිව්වේ? මට ඇහුන්නේ මොකද්ද? මට ඇහුන්නේ මොකද එයාට වෙනට අහන්න දෙයක් තියෙනවා. නිතරම මේක අහගෙන ඉන්නවනම් අර කොල්ල මොන උසුළු උසුළු පෑවත් මොන නරනාටකම් නැටුවත් ඇහෙනා වගේ තමයි ඉන්නේ. කන් තියෙනවා. නමුත් අහන්නේ මේක. හැබැයි මේක ඒකාකාරයි. මේක නිකන් පලාගිරාගේ නලහඬ වගේ සද්දයක්. ඒක නෝන කෙනෙක් ලියලා තියුණා 1000 bells ringing at the same time කියලා. තව කෙනෙක් ලියලා තියුණා ජෙට් එන්ජින් එකක් ස්ටාර්ට් කරපුවාම කංගගුළු යන පාරක් තියෙනවා. අන්න ඒ වගේ එකක් කියලා. ඉතින් විවිධ කට්ටිය විවිධ අර්ථ දෙන්න හදලා තියෙන විවිධ හඳුනා ගැනීමට නමුත් මේක විතරක් නෙවෙයි මේ වගේ ගොඩාක් මේ කාම ලෝකේ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ෆිලර් එකක් ඕන කරනවා අපට. මේ පුරවන්න දෙයක්. ඒ පුරෝණ එකක් තමයි මේ සද්දේ. මං හිතන්නේ මං ඔය කියන එක හරිනම් සමාලලට වෙන වැරදියට දන්නෙත් නෑ. ඒක නිසා මේ ගැන කලබල වෙන්නේ නැතුව යන්න යනකොට ඉස්සරහට යනකොට ඒක තමන්ගේ හොඳ අතනෑර ඉන්න කල්යාණ මිත්‍රෙක් වඩපත් වෙනවා ඉස්සරහට. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ අහපු ප්‍රශ්නයකට පිළිතුරු දෙනකොට සක්මන් භාවනාවේදී යන පාර බොඳ වෙන ගතියක් ගැන කිව්වා. මම තේරුම්ගෙන තිබුණේ සමාධිය වැඩෙන්න වැඩෙන්න තියෙන දේවල් වැඩි වැඩි හොඳට පේනවා කියලා. කරුණාකර මෙය පැහැදිලි කර දෙන්න. පළවෙනි ප්‍රශ්නේ. ඔයත් අපි තියෙන දේවල් කියලා ගණන් අරන් තියෙන්නේ මේ කාම ලෝකයේ අපිට පෙන්වන දේ නම් එහෙනම් මයික්‍රොස්කෝප් එකෙන් ලෙන්ස් එකෙන් සමාධිය ගන්න පුළුවන්.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 ස්ථානයක් නැහැනේ. මොකද වෙලා නැහැනේ මේ මිනිස්සුන්ට. විමස ඇත්තට වැඩ කරන වෙලාවේදී පොදිය නෑ. වැඩ කරනවා විසිරලා තියෙන. ඒ නිසා මේ වදය සහ මේ දඟලන මේ මැස්සෝ කියන එක කියන්නේ ඝන සංඥාවත් ඒක පොදිය දිහලා බලනකොට. ඒ පොදිය දිහලා බලන එක නම් සමාධිය. සමාධිය වෙනකොට අපිට දේ යම් ආකාරයක නිකන් පෙන දාලා ගජ ගජ ගන්න වතුර හැලියක් වගේ ඒක තියෙන එකම හරහා බලන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඉතින් ඒක නිසා මේ කියන කතා බොරුවක් නෙවෙයි අර්ථකථන වශයෙන් තියෙන්නේ මේ ඇත්ත නිත්‍ය වශයෙන් මේ පෙන්නන දේ දකින්න තාකල් කවදාකවත් නිවනක් නෑ. ඒකට බැඳෙනවා මේක නිත්‍ය සුඛ සුබ. එකක් තියා හොඳට බලනින්න බලනකොට ඒක ක්‍රියාශක්තියක් බවට වේගයක් බවට පත් වෙනවා. පත් වුණාට පස්සේ බය නැති කෙනාට මේක ළඟාවීමක් කියලා හිතන කරන්න බේනවා. අර මීමැසි පොදිය හරහා බලන්න බැරි වුණාට මීමැසි විසිරී ගියාට පස්සේ අපිට අවකාශය හරහා බලන්න පුළුවන්.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 ඒ නිසා පරියන්කේ සක්මනේ විතරක් නෙවෙයි පරියන්කේ ඉඳගෙන ඉන්නකොට කාපට් එක දිහා පොඩ්ඩක් බලන්න. නැත්නම් පරියන්කේ ඉඳගෙන බිත්ති අධ්‍යා බලන ඉන්න. මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ මම හයේ පන්ති හතේ පන්ති අටේ පන්තිය ගියේ හැන්දවරු ඉස්කෝලේ. ඉස්කෝල ළමයි වැඩි කියලා ඉතින් ඇසෙම්බලි එකට ගිහිල්ලා හිටගත්තාම සමහර සර්ලා ඉන්දේම ස්ටාෆ් එකගෙන පමයින මම සමහරලාට කෙලින්ම ඉස්සරහා බිත්තිය දිහා බලන ඉන්නවා බලනකොට එක පාට ඒකේ තියෙන කළු ලපයක් පේන්න පටන් ගන්න එක දිහා බලනකොට මට තේරෙනවා බිත්තියකුත් නැහැ මේ බලාගෙන ඉන්න මම තෝන්තු වෙනවා මට. ආය ගසලා ආය බලාගෙන ඉන්නවා. බලනකොට ආය බිත්තිය පේනවා. ටික වෙලා බලාගෙනකොට ආයෙ මේක බොඳ වෙනවා. ඉතින් මං හිතුවා ඒ දවස් වල මගේ ඇස් අවුත් වෙලා වෙන්නේ නැති කියලා. ඒක හැබැයි කොයි වෙලාවෙත් තිබුණා මගේ හැම වෙලාවෙම දෙයක් දිහා බලාගෙනකොට මට වෙනවා බොඳ වෙනවා.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 තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. වැරදි දෘෂ්ටියක් නිසා කරන අකුසල කර්මයක සමහර අවස්ථාවේදී චේතනාව within brackets අකුසල නැත. නමුත් වැරදි දෘෂ්ටිය අකුසල කර්මය වේ යයි ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් වටහා ගතිමි. මෙය පැහැදිලි කර දෙන ලෙස යටහත්ව ඉල්ලමි. අතර දෘෂ්ටි මට්ටමේම අකුසල් වෙන්නේ නැහැ. දෘෂ්ටි ක්‍රියාවත් වෙන්න ඕනේ. ඒක වචනයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ නැත්නම් කයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකට අපි කියනවා වීතික්‍රමණය වෙනවා කියලා. වීතික්‍රමණය වුණේ නැත්නම් කර්ම වෙන්නේ නැහැ. හැබැයි කර්ම වෙන්න අකුසල් තියෙනවා. බීජ තියෙනවා. බීජ තව ප්‍රරෝහණය වෙලා නැහැ. ඒ නිසා මේ බීජ ඉස්සල්ලාම පරිඋත්තාන කෙලස් මට්ටමට එනවා. මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ කියලා. නමුත් තාම ඒක විතික්‍රමණය වෙලා නැහැ. ඒක නිසා යෝගාවචරයට මේක දිච්චි මට්ටමේ තේනවා. චිත්ත මට්ටමේ තේරෙනවා සංඥා මට්ටමේ තේරෙනවා ඒ නිසා යෝගාවචර නිවන් දකින්න පුළුවන් හැම දිට්ඨියක්ම අකුසල වෙනවනේ නිවන් දකින්න ඉඩක් නැහැ ඒ නිසා මේ දිට්ඨි ක්‍රියාවටපත් වෙනකොට ඒක පියවර කීපකින් සිද්ධ වෙන නිසා යෝගාචර සමාලයට සම්පූර්ණ සිදුවෙලා ඉවර වෙලා පියවර ඔක්කොම ගිහිල්ලා Taman වැරදට පහුනට පස්සේ තේරෙන්න පුළුවන් ඒකත් ලොකු ජයග්‍රහණයක් එහෙම නැත්නම් මගට යනකොට තේරෙන්න පුළුවන් දැන් මේ ගැම්ම කාගෙන යනවා.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 ඒකෙන් තව කර්ම සිද්ධ වෙලා නැහැ. කර්ම සිදුවීමේ ප්‍රභවය තියෙනවා. ඒක නිසා මේ ව්‍යාපාද මේ ව්‍යාපාද දැඩි ආසාව ව්‍යාපාදේ සහ මිච්ඡා දිට්ඨි කියනෙවුවා තාම එළියට අවිල්ල නැහැ. එයිසයිවා අකුසල් වශයෙන් තිබුණාට කර්මපත වෙන්නේ නැහැ. කර්මපදයක් වෙන්නේ ක්‍රියාවත් වෙන්න ඕනේ. සමාජයේ බලපාන තැනකට යන්න ඕනේ. මල පනින්න ඕනේ. විචක්‍රමණය වෙන්න ඕනේ. උල්ලංඝනය වෙන්න වෙච්ච ගමන් ඒ කර්මපත බවටපත් වෙන නිසා අපි ළඟ කර්ම බවටපත් වලටපත් නොවුනට අකුසල් මට්ටමින් අපි ඔක්කොම එකයි. එක්කෙනෙක් එක සතුම් මරන්න කරා සතුම් මරීම හරහා කර්ම පතක් වඩපත් කරනවා. තව කෙනෙක් හොරකම් කිරීම හරහා, තව කෙනෙක් කාමීත්‍යාචාරය හරහා බය හිතෙන්නත් එක කියන්නම් අපිට කර්මවත වෙන්නේ සම්පප්පලාපාරා. අනවශ්‍ය වචනයක් කතා කිරීම සතෙක් මරනවා තරමටම කර්මපතයක්. ඒක නිසා මතක තියාගන්න. මේ කතා කරන වචන කියන්නේ නිකම් මනුස්සයන් විතරයි කතා කරන්න පුළුවන්. ඒක නිසා උදේට good morning හන්දෑවට good evening කියවට ප්‍රශ්න නැහැ කියලා හිතුවට ඒක අනවශ්‍ය තැන පාවිච්චි කරනවා නම් සතෙක් මරනවා වගේ. ඒ නිසා අපි කොච්චර අබේ දාන දුන්නත් කොච්චර දන් දුන්නත් කොච්චර Brahmacharya රැක්කත් වචනේ සියල්ල සෝදපාලුවට යනවා. කර්මපත බවටපත් වෙනවා. ඒ නිසා දුර්වලම එක විදිහට අපි හිතන්නේ සම්පප්පලාව නිකන් හිස් වචන කතා කරගෙන. ඒක නිකන් සංසන්දනය කරන සතෙක් මරණ මට්ටමට කර්මපත වෙන්න පුළුවන් කියලා කොච්චර භයානකද මොකද අරක දන්නවා පේනවා. සතෙක් මරණ එක කාටවත් කියලා දෙන්න ඕන නැහැ ඒක තම්බිට තේරෙනවා. බෞද්ධයර තේරුම් කරලා දෙන්න කොච්චර සමහර බලන්න අනවශ්‍ය වචන කතා කිරීම කර්මපතයක් කියලා. ඒ නිසා ඒක වෙන්නේ මොකද? කතා කරන තව කෙනෙක් සම්බන්ධ කරගන්න වෙනවා. ඒ මනුස්සයත් පිළිනවා, වැරදි ආදර්ශිකුත් යනවා, තමන්ගෙත් හිත ගොඩාක් සංස්කරණ වෙනවා. ඒක නිසා ඒක කතා නොකර සිටීම කුසලයක්. සම්පප්ලාප නොකර සිටීම තමයි කුසලය. එහෙම නැතුව වෙන කටට ප්ලාස්ටර් වලන හරි බෙද දානවා හරි ඒවට කුසල් කියන්නේ මේක නොකර සිටීම බාහන කොච්චර අමාරුද කියලා. ඉතින් ඒක නිසා මේ වැඩපිළිවෙල භාවනා වැඩසටහන් සංවිධානය කරන අයට අම්මප වඳින්න වටිනවා. මොකද මේ පැයේවත් කතා කරන්නේ ආරංචි හැබැයි පැයෙන් පිට දැන් ටිකක් කතාව යනවායි කියලා. ඒක අපි නිසි කාලේ නිසි වෙලාදී නට්ස් ඇන්ඩ් බෝල්ස් අද කරනවා. නමුත් ඒ ටික හිතන්න. අපිට කාටද පුළුවන්නේ දරුවෙකුට හෝ යාළුවෙකුට හෝ මිත්‍රයෙකුට මේ தත්ත්වය ආරම්භ දෙන්න. ඒක පැයක් කතා නොකර හිටියොත් සතුන් පැයක් සතුන් නොමර හිටපු තරම් කුසල් සිද්ධ වෙනවයි කියන කිව්වොත් කටවරකට වැන්දත් මේකට රටවට කර බැඳා කටවට කර බඳින්න බෑනේ. එමෙන් තමන් හිතාගත්තොත් ඒකයි මිත්‍යා දිට්ඨිය වඩනවා මිත්‍යා දිට්ඨිය දාම අකුසල් බවට මැනිෆෙස්ට් වෙලා නැහැ.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 ප්‍රශ්නය අහලා තියෙන මිච්ඡා දිට්ඨිය සම්බන්ධව මිච්ඡා දිට්ඨිය වචනයෙන් හෝ ක්‍රියාවෙන් ක්‍රියාවත් බවට පත් වුණාට පස්සේ තමයි කර්ම බවට පත් වෙන්නේ. ඒ කියන්නේ තරහක් ආවට Taman විතරනේ පිච්චෙන්නේ. ඒක ඇත්තටම හරි හොඳයි මිනිහට. තරහ යන එකට තරහ පිච්චිච්චා වෙයි. මේකේ වචනෙන් හරි ක්‍රියාවට ගියාට පස්සේ තව කෙනෙකුට ඒක දෙන එකනේ කරන්නේ.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 ආයුර්වේදය උගන්වනවා කායික මානසික සියලු රෝග වලට හේතුව මේ තරහ ඇවිල්ලා ප්‍රකාශයටපත් වෙලා නැහැ. ඇතුලේ pent up වෙනවා. pent up වුණාට පස්සේ ඒක depressions එහෙම නැත්නම් pent up energies එහෙම නැත්නම් මේ endocrine gland glands වලට අරක දරාගෙන ඉන්න වෙනවනේ. ඊට පස්සේ ඉතින් කොහෙන් හරි එළියට දානවා. කායික රෝග මානසික රෝග බාටපත් වෙනවා. ඒ නිසා මේ කායික රෝග මානසික රෝග රාගය නිසා නෙවෙයි ඇති වෙන්නේ. රාගය හේවණල්ල වෙන ද්වේෂය නිසා. නිසා යම් වෙලාවක අපිට කවුරු හරි දැකලා කියන්න පුළුවන් වෙන්නේ මට මෙහෙම ඔය කරපු වැඩේට මට ඇත්තටම තරහ ගියා. මම මේ මුකුත් කරන්න යන්නේ මොකද වැඩක් ඇත්තේ නැහැ. ඒක නිසා අපි කරුණා කළා දෙන්න පොරොන්දු වෙමු අපි. ওই කටයුතු වගේරුවා මට ඔයාලට දෙන්න දුන්න මට තරහ යන තියෙනවා අනුකම්පා කරලා මං ගැන අනුකම්පා කරලා අනේ. ගහලා බැලලා කරන්න බෑ. ගහලා බැනපු ගමන් අරක දෙගුණ තෙගුණ වෙනවා. අද තියෙන මේ ලන්දේසි රෝම නීතිය අපාගාමී අපාගාමි. තව කෙනෙකුට දඬුවම් දීමේ බලය තමන් පවර ගන්නවා. ඊට පස්සේ ඒ මිනිහට මොකද වෙන්නේ? ඒ නිසා මේ දවස්වල යනවා බෞද්ධ නීතියක් හදන්න බෞද්ධ රටවල් වල මේ පුත්‍රජාන වංශය දීලා තියෙන විදිහට අපි කොහොමද වැරදි කාර්යයක් කෙරෙහි පිටන්නේ? එයා වැරදි කරනකොට මං ගා ගන්න ඕනේද? අම්මලා හිතානින්නේ අනිවාර්යයෙන්ම දරුවෝ වැරදි කරුවෝ ගා ගන්න ඕනේ කියලා. තාත්තලාට වැඩියේ ඒකම රාජ්‍ය නායකයෝ හිතාගෙන ඉන්නවා මේ මගේ යටත්වැසිය වැරදි කෙරුවොත් ගුරුරු හිතාගෙන ඉන්නවා ගෝලේ වැරදි කෙරුවොත් මම ගා ගන්න ඕන කියලා. දොස්තරලා හිතාගෙන ඉන්නවා ලෙඩ්ඩු වැරදි කෙරුවොත් මං ගා ගන්න ඕන කියලා. නෑ එහෙම කිසිම වගකීමක් බුදුහමරු තියලා නෑ. බුදුන්සේ කියනවා කරුණාවේ මෛත්‍රියෙන් ඔබට කියලා දෙන්න පුළුවන්. මොකද උඹත් ගා ගන්න පුළුවන් ඒට. උඹ ගා ගන්න තාක් කල් උඹ අනික් කෙනෙක්ව සුද්ධ කරන්නේ මොකද්ද කියලා.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 එතන මේ කාගෙන ඉන්නවා. හෙලි කෙරුවොත් එළිය එකක් ආවෙනවා. කාගෙන හිටියොත් ඇතුලේ එකක් ආවෙනවා. කොහොම කෙරුවත් රාග ద్వේෂ මෝහ කියලා කියන්නේ ඔය එකක් ආවත් තමයි. ඔසරයි ස්වාමින් වහන්සේ මට පරයන්ක භාවනාවේදී සිත එක්තැන් වීමෙන් නින්දට වැටේ. මෙය වළක්වා ගැනීමට උපදෙස් දෙනමින් ඉල්ලා සිටිමි. පළවෙනි ප්‍රශ්නේ. මේකෙදී එක එකක් යන්න ඕනේ. ඒ නින්දට වැටෙනවා කියලා මේ යෝගාවචර කිව්වට භාවනාවේදී ඒක තව ටිකක් මේ මට්ටමේ ඉඳලා තව ටිකක් ඉස්සරහට භාවනාවෙම බලන්න ඕනේ. Tamanට සාහිතික වෙන්න පුළුවන් නම් නින්දට වැටෙන්න ඉස්සර වෙලා. හිතිය මූල කර්මස්ථානේ නැත්තම් හිතිය සතිය කියලා. ඒකේ එක විදියක් තමයි මේක නින්දක්ද නැද්ද කියලා දැනගන්න. ඊට වඩා උංගක් ලේසි ක්‍රමයක් තියෙනවා. නින්දෙන් අවදි වෙන්නේ සතියට නම් නින්දෙන් අවදි වෙන්නේ වැඩි දුරටත් මූල කර්මන්තා මූල කර්මස්ථානේ නංග බොහෝ විට නින්දක් කියලා පටලවා ගන්න නින්දක් නෙවෙයි. ඒසා නින්දට පෙර තා නින්දට පසු අවස්ථා දෙක නිවත නැවත නින්දට වැන්න කෙනා නැවත නැවත පරීක්ෂාට ලක් කරන්න ඕනේ. ඒ ඒ කියන අවස්ථාවට ඉස්සලා හිත ව්‍යාකූල වෙලා කෙලෙස් අරමුණක ගියානම් නින්දක්. අවදි වෙච්ච ගමොත් අන්දමන්ද තෝන්තු වෙලා අරමුණ මොකද්ද කියලා කියාගන්න බැරි කෙලෙස් අරමුණක් නම් ඒක නිින්දක් කියනකොට ඒක තීන මිද කියනකොට කෙලෙස් නිින්දක් කියදයි. නමුත් මේ හිතේ වැඩක් තියෙනවා තණ්හාව තියෙන තාක්කල් ද්වේෂය තියෙන තාක්කල් හිත අවදී. තණ්හාදි ද්වේෂ අඩු වෙනකොට හිත ඉබේම ලෙස්සලා යනවා. කදාවත් දැකලා නෑ යා. ඉඳලා නෑ තණ්හා නැති මේ ද්වේෂ නැති තැන් වල. ඉතින් එතකොට ඒ වෙලාවට එක්කෝ නිින්දට වැටෙනවා. එහෙම නැත්නම් අපිට මොනවා හරි දහං ගැටයක් දාගෙන පෙරක දුර්කමක් දාලා අපිට තණ්හාව චීතිවිලි මාර්ගයෙන් හෝ ඇති කරලා දෙනවා. එහෙම නැත්නම් මේක වැරදි කියලා හිතලා සැක කරන්න කියනවා. මේක විමසා බැලිය යුත්තක් කියලා විමසන නුන කියලා හිතනවා. මේ ඔක්කොම වෙන්නේ මොකද කෙලෙස් නැති කෙලෙස් නැත්තම් හිතට ඉන්න බෑ. අපි ජීවත් වෙන කෙලෙස් ආහාරේ. අපි තාම අවදියෙන් සජීවීව ඉන්නවයි කියලා කියන්නේ තද්ද කෙලෙසයක්.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 කෙලෙස් නැති හිතේ අනතුරුදායක ගතියක් වෙන එක කෙලස් කියලා දන්නවා. ඉතින් ඒ නිසා කෙලස් නැති හිත ඇති කරාට ඕකට බය වුණොත් ඒකාකාරී වුණොත් නිදිමත වුණොත් එව්ව වුණොත් අර තෑග්ග දුන්නට තෑග්ග බාරගත්තේ නැහැ වගේ. නිසා අපි එතෙන්ට ගිහිල්ලා කියන්නේ ওই කියන විදියට ගිහිල්ලා බලන්න ඕනේ. මේක කෙලෙස් නැතිකමක ඇතිවිච්ච නිසා නොදැනුවත්කමට හෝ නිදිමත ගතියක් ආපු එකක්ද එහෙම නැත්නම් ඇත්තටම කෙලෙස්ද කියලා. ඒක පරීක්ෂා කරන්නේ බුරුම ස්වාමීන් වහන්සේලා කියන්නේ මේක නිතර වෙනවනම් හොඳට බලන්න මේකට වැටෙන්නේ ඉස්සලා හිත තිබුණේ සතියේ මූල කර්මස්ථානද මේකේ අවදි වෙච්ච ගමන් තියෙන්නේ සතිය හෝ මූල කර්මස්ථානම් බොහෝ විට මේක සෞඛ්‍ය සම්පන්නයි භාවනා දියුණුවක්.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 ඒකට ඇතුළු කරන්න තරම් ඒක නිරීක්ෂණය කරලා ලියන්න පුළුවන් මට්ටමට එනකොට එයාට කමඨාන සුද්ධ වෙලා. ලීන භාවයටපත් වෙනවා සිත සැංගෙනවා එහෙම නැත්නම් කෝල වෙනවා කෝඩු වෙනවා ඒ කියන්නේ අපේ හිතට කෙලෙස්ම ඕනේ කෙලෙස් නැත්නම් මොන විදියකින් කෙලින් තියන්න බෑ මෙයා අපි ඉස්සෙල්ලා ගන්න කෙලෙස් නැති කරලා වැටෙනවා වැටෙන්න හරිනවා නින්දට සැකයට බයට අනිශ්චිත භාවයට සැකෙන් දැල්වල මෙන්න මේ කරහරින ගතියක් එනවනේ කොන්ද බලන්නේ නැති ගතියක් අන්න ඒක අවදි කරන්න බැරිද කියලා බලන්න කෙලෙස් නැතුව අවදිය.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 ওই පටලවිලි මොකක්වත් වෙන්න විදියක් නැහැ. ඒ ඉඳගෙන ඉන්නකොට හැපෙන හැටි දන්නවනේ. විඳලා නැගිටලා බලන්න මම දැන් සක්මනේ ඉඳගෙන නෙවෙයි. එච්චරයි ඕක ඇතුළුනා. වම දකුණ බලදාගේ මුලැමැදාග බලදාගේ ඉතරපස ඔක්කොම බලදාගේ. ඔය කොයි තොරතුරු දුන්නත් අර පළවෙනි එක දන්නේ නැත්නම් මෝඩ වඩුවට අහුවෙච්ච ආයුධ වගේ කපා ගන්නවා. තොරතුරු එන්න එන්න කපා ගන්නවා. ඒක සක්මන් කරනකොට බලන්න. සක්මන පදන් වෙනකොට මම දන්නවා දැන් දෙක තැල්ලන තියෙන්නේ. මම ඉඳගෙන නෙවෙයි කියලා කොහොමද දන්නේ? හිටගෙන නෙවෙයි කියලා කොහොමද දන්නේ? නිදාගන්න නෙවෙයි කියලා කොහොමද දන්නේ? ඉතින් ඒක මොනවද තොරතුරු වගේක් එන්න එපායි දැන් මේක නිෂ්ප්‍රභ කරන්න. ඒ තොරතුරු ටික දිග යන්න. ඒක වම දකුණ වෙච්චාම කෝ සෝන යවන දකුණ වෙච්චාම කෝ සෝන තබන වෙච්චාම කෝ හුලං වදින වුණාම කෝ මොනවා වුණත් ඒක අත්දැකීම අත්පනා අපිට දෙන දෙයක් නේ. අන්න ඒ විදිහට ඒක මේ පුංචි පොයින්ට් එක ඒ ලොකු ස්වාමීන් වහන්සේනකොට කියන වචනේ ගිලි වුණා වගේ කියුණා. මේ වම කියන එක අවබෝධ කරන්නේ කොහොමද? දැනද මේක දකුණ නෙවෙයි කියලා ඔප්පු කරන්නේ. දැන් ආස්වාස කියන එක විස්තර අහනවා කොහොමද දැනගන්න ඕක ප්‍රස්වාස නෙවෙයි කියලා ඔබ දන්නේ කොහොමද? ආයෙතකොට බබා හම්බ වෙන්න මේපෑ වමන යන්න මේපෑ එළියට එන්න මේපෑ. වම ගැන කතා කරනවා නම් දකුණ නෙවෙයි කියලා ඔප්පු කරන්න කියලා. දකුණ වම දෙකවත් දන්නේ නැත්නම් භාවනා නැහැනේ. ආස්වාස් ප්‍රසවාස දෙකවත් දන්නේ නැත්නම් ඒ නිසා මේක ප්‍රස්වාසයමයි ආස්වාසය නෙවෙයි. අන්න ඒකට මොනවා හරි සාක්කයක් දෙන්න. පිටු. ඒ නිසා මූලික දේ ඒ ප්‍රධාන සරල ඍජු ස්වභාවික දේ මගාරවත්තට පස්සේ හැම තොරතුරක්ම අවුල් කරගන්න. හොඳට බලන සක්මන් කරනකොට මම ඉඳගෙන නෙවෙයි, බුදියාගෙන නෙවෙයි, හිටගෙන නෙවෙයි. ආ එහෙමනම් අපිට වැටහෙන යමක් තියෙනවා. ඒක සක්මන සාක්ෂි කරනවා, ඔප්පු කරනවා. ඉච්චරයි කමටහඬ දාන්න තියෙන්නේ. ඒක පස්සේ ඒක ආවට පස්සේ ඒක තෝරලා බේරලා ඕන විදිහට ගන්න පුළුවන්. ඒ මුල් දේ මෙතන පැටලිලා.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 මම පළඟේ ඉනවා. එතකොට දැනගන්න පුළුවන් ද තමයි මම හිටගෙන නෙවෙයි, ඇවිදිමින් නෙවෙයි, නිදාගෙන නෙවෙයි. ඒතර මේ ඉඳගෙන ඉන්න බව ඔප්පු කරන්නත්, ඇවිදිනවා හිටගෙන නිදාගෙන නෙවෙයි කියන එක නිෂ්ප්‍රභ කරන්නත් අත්දැකීමක් තියෙනවානේ. එච්චර. ඒක විතරයි අපි සංනිවේදනය කරන්න ඕනේ. ඊට පස්සේ ඒක ඇතුලේ එකක් තමයි.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 හැබැයි මේ චිත්‍රපටයේ මැද ජවනිකාවක් විස්තර කරන්න. මම පෙන්වන්න දන්නේ මුල්ම ජවනිකාව අරගෙන මම ඉඳගෙන ඉන්නේ. මේ ඉඳගෙන එක ඇතුලේ ආස්වාස් ප්‍රසවාසයේ තියෙන්නේ. ඒ ආස්වාස් ප්‍රසවාසයේ හැපෙන තැනක් තියෙනවා වම් දකුණ ආස්වාස් ප්‍රසවාස දෙක අතර වෙනසක් තියෙනවා. මගේ හිත ආස්වාස් ප්‍රසවාසයේ තියෙනවා පිට දෙක නෙවෙයි කියලා පැතිකඩ තුනක් තියෙනවා ආනාපානේ. අන්නේ තුනේ එකකට වැඩිය දෙකක් හොඳයි. දෙකට වැඩිය තුනක් හොඳයි. ඒ හැම වෙලාවෙම බණ්ඩාරු ගන්න එකක්වත් තියෙන බවට. මගේ හිත වෙන තැනක නෙවෙයි ආනාපානේ. ඒ ආනාපානේ වැටෙන්නේ මෙතන. ආ වඩා හොඳයි. ඒ වැටෙනකොට මේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි මේ ප්‍රස්වාසේ මේ ආස්වාසේ නෙවෙයි හොඳයි. ඒකට කියන හොඳයි කියලා. දෙවියන්ට හොඳයි කියලා. ඉතින් මේ දෙක මේවා මේ අර තියුණු තියුණු කරන ක්‍රම පටලවා ගන්න එපා. ඒක මට්ටමට ආවට පස්සේ අනිත් එකට සුසුසුකම් ලබනවා. ඊට පස්සේ ඒකට සුසුසුකම් ලබනවා. මුලදී මාර ගොරෝ සියුම් දේවල් අල්ලන්න ගියොත් සම්පූර්ණ අවුලකට වැටෙනවා.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 ඒ ප්‍රශ්වාසයල යටි පැත්තේ වදින්නේ සමේක ආශ්වාසය නෙවෙයි. නැත්නම් ආශ්වාසය සීතලයි ඒ නිසා ප්‍රශ්වාසය නෙවෙයි. ප්‍රශ්වාසය උණුසුමයි ආශ්වාසය නෙවෙයි. ප්‍රසවාසයේ කෙටි ඒ නිසා ප්‍රසවාසයේ ආස්වාසයේ නේද මේ වගේ දිග කෙටි බව උණුසුම් සිසිල් බව වදින තැන ගොඩක් ස්වභාවික ලක්ෂණ ගොඩක් තියෙනවා.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 ඒ රොම්බසාකාරයේ හතර කෙලවරක් තියෙනවා. හතර කෙලවර පටවිය ආපෝ තේජෝ නියෝජනය කරනවා. අපිට උෂ්ණ විසුණයි කියලා කියන්නේ ඒ හුස්ම හැම වෙලාවෙම වදින්නේ තේජෝ වාතයට වාතයට සම්බන්ධ. සෙමය විසුණයි කියලා කියන්නේ ආපෝ වාතයට සම්බන්ධ වෙලා. පටවි වායෝ එක එක වඩා නේද අපේ හුස්ම දවසේ සූර්යාගේ ගමනත් එක්ක අපේ ජීවිතයේදී ඍතු වෙනස් වීමත් එක්ක හුස්ම වදින තර හැම වෙලාවෙම මාරු වෙනවා. ඒ නිසා ඒක හරියට දන්නවනම් සර්වඥාන්සේ පොඩි ඉඟියක් කරලා තියෙනවා. ක්‍රියාශක්ති වැඩි කරලා කෙලෙස් අවශ්‍ය ගන්න නැතුව සංසිඳව ගන්න ඕන නම් චන්ද්‍රනාඩියට සම්බන්ධ වෙන විදිහට දකුණු ඇලයට ගිහිලා අත උඩ ඔඩුව තියලා බුදිනකොට වංනාස් කුඩුවෙන් තමයි හුස්ම ගන්න. එතකොට ඇඟ සීතල කරනවා. heart attack තියෙනවා නම් බස්සනවා. high pressure තියෙනවා නම් බස්සනවා. අනිත් පැත්ත හැරුණොත් blood pressure වැඩි කරනවා, heart beat එක වැඩි කරනවා, ඇවිස්සෙන ගති වැඩි වෙනවා. ඉතින් ඒ ඒ විදිහට මේ යෝග ව්‍යායාම කරනකොට නැත්තම් අපි මේ ප්‍රාණායාම කරනකොට අපි දන්නවනම් දැනට මෙන්න මෙතනයි වැඩි වෙලා තියෙන්නේ කියලා ගුරුවරයන් අහන්න පුළුවන් ඒක අඩු කරන්න කොහොමද කරන්න ඕන කියලා. එතකොට අර ශරීරයේ තියෙන මේ වහපිත්තෙන් සමනය කිරීමක් කරන්න පුළුවන්. ඒක අවසන්ඩ පුළුවන්. පොඩි රේන්ජ් එකක් ඇතුලේ. ඒ කොහොමද ඒක වෙන්නේ? මේ හුස්ම ගන්නකොට හුලං වදින්නේ මේ කොයි කොනේද කියලා හසුරුවන එක. ඉතින් ගොඩක් අය හසුරු කරලා ඒක අරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා මේගොල්ලෝ ලීට සනීප කරන්නේ ඒ ඉස්සෙල්ලා තමයි දැනගන්න මේකයි වෙන්නේ කියලා ඊට පස්සේ ඒකට කළ යුතු ප්‍රතිකර්මය දන්නවා. නමුත් ඒවා ගැන දන්නේ නැතුව හැසිරෙන කෙනා මොන බේත් බිව්වත් මොන පෝෂ්‍ය පදාර්ථ ගත්තත් මොන ව්‍යායාම කරා සමාලාවට ටැප් එක කරලා දාලා වතුර අහක යනවා වගේ ඒ වැරදි ක්‍රමයට ජීවන රටාව යන්නේ.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 Uh, of course, literally they take it as synonyms. Mind, chitta, mana, vijnana, uh, all these things are considered as synonyms. But uh, when you deep study, there's an evolution. Mana is the unmanifested pure form, primordial form. That become mano whenever it starts in a kind of a function.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 One point you have to penetrate center. So as penetration, different names. ගසට නමකි, ගස මරු නම එක නමකි, ඇටේට නමයි, සුබුලේ පොත්තට නමකි. When you refine, ගෝයන් ගහට විදුරට පස්සේ පිදුරු කියනවා, පිදුරට පස්සේ වී කියනවා, වී ගැටුවට පස්සේ මේ දහයිය කියනවා.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 වේදනාහරහා සංඥාහරහා සංස්කාරහරහා ලකූ ගැඹුරකට යනවා. එතකොට බෑ වෙනස එයා මේ හිතවිලි නැත්නම් වද දෙන හිතවිලි දිහා බලන්නේ අරිය ආදුවෙන්වත් වදකෙක් විදිහට නෙවෙයි මේ මූල කර්මස්ථානට සාපේක්ෂව මේ හිවි උදේ කොහොමද දවල් කොහොමද රැය කොහොමද ලඩක් සනීපයගෙන එනකොට කොහොමද? ලඩක් හැදීගෙන එනකොට කොහොමද? ගමනක් ගිහිල්ලා ඇවිල්ලා බලපුවම කොහොමද? බඩගින වෙලාවේ කොහොමද? අන්තර විශාල තොරතුරක් හොයා ගන්නවා. ඒ නිසා මේ හොඳ පටන් ගන්නවා. මතක තියාගන්න ඒක නිත්‍යව ගන්න එපා. අනිවාර්යයෙන්ම තමයි පැහැදිලිවම ටික කාලයක් බහනු කියාවි. දැන් නම් මට තියෙන වේදනාව මේකට අර චරිත නෙවෙයි.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 ඇත්තටම තේරුම් ගන්න බැරි නෑ. නමුත් පළවෙනි දෙවෙනි වාක්‍ය දෙක පිළිබඳව අර්ථකථනයක් අවශ්‍යයි. මම සමත භාවනා කරනවා කියන්නේ මොකද්ද? අන්තිමට භාවනා ආනාපානට හිත ගියහම මට වැටහීම තියෙනවා කියලා තියෙනවා. අන්නේ දෙක නිකන් මල්ලෙන් ගහලා දෙන්න මට මස්ටික් ඕන එකේ. ඒකේ කියන දේ ටික ඕනේ මට. එතකොට මට තියතයාගේ ඉතුරු ටික බලතයි. මොකද්ද මම සමත භාවනා කරනවා කියන එකෙන් මේ ලියන එක නා අදහස් කරන්නේ. දෙක අරමුණේ ඉන්නකොට මට වැටහීමක් තියෙනවා කියලා තියෙනවා. කොහොමද ඒක ලියලා තියෙන්නේ දෙවෙනි වාක්‍යයේ? නැත්තම් කියවන්නකො මොළේ ඉඳලා. සමත භාවනාව කලක සිට පුරුදු කරමින් සිටින්නෙමි. දැන් ආශ්වාසය සහ ප්‍රශ්වාසය කිරෙන අයුරු පෙනේ. ආ අන්න හරි ආශ්වාසය ප්‍රශ්වාසය කිරෙන අයුරු පෙනේ කිව්වට මට පෙනේ නොපෙනේ මට. මන්නේ නැහැ පේන ටික දෙන්නේ නැතුව මල්ලෙන් ගහලා මට මේ මස් ටික දෙන්නේ නැතුව නිකන් ඇටයි ලටයි තැලුයි විතරක් දීලා හරියන්නේ නැහැ.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 ආනාපාන දිහා බලනකොට පෙනීමක් තියෙනවා. අන්නේ තොරතුරු දෙක. විශේෂයෙන් මේ පේන්නේ මොනවද කියනවනම් අන්තිම තියෙන වාක්‍යයත් එක්ක ලස්සන ගලපන්න පුළුවන්. ඒ නිසා පේන ටික විස්තර කරන එක තමයි ඇත්තටම කමඨාන් සුද්ධ කරනට අත්‍යවශ්‍ය දේ. ඒ දේ නැතුව පෙන්නනවා කිව්වට බෑ. එමේ ඒක වැදගත් නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යමු. ගරු ස්වාමින් වහන්සේ ලංකාවේ එක් ස්වාමින් වහන්සේ නමක් භාවනාවේදී දැක්කා කියලා බුදුහාමුදුරුව ලංකාවේ ඉපදුනා කියලා ගොඩක් අය එය විශ්වාස කරනවා. එය එසේ ආනන්ද මේ ආනන්ද මේ ඇත්තද ස්වාමින් වහන්සේ ස්තුති. මට කියලාගේ මම ඒ හාමුදුරුව මං නෙවෙයි කියලා නම් කියයි. ඒක නිසා ඉතින් ඒ හාමුදුරුවන්ගෙන් අහන්න ඕන මං හාමුදුරුවෙන් ආපුවා අපි දෙන්නම නම් බුදු හාමුදුරුවන්ගේ ගෝලියෝ තමයි. හරියන්නේ නැහැ ඒ නිසා ඒ එතෙන්ද ගිහිල්ලා අහන්න ඕනේ මේ මම වහන්සේ ඉස්සල්ලාම අහන්න ඕනේ මෙන්න මම කියවලා හරි අහලා හරි දෙන ඔබ වහන්සේ මෙහෙම දැන් ප්‍රකාශ කරනවා ඒ සංජාප ගන්න එපා සාකච්ඡාවට එන්න තැන්ස නොකියපු දෙයක් දන්නේ නැහැ ඊට මට මේ අහන්න ලැබුණා, දකින්න ලැබුණා, සැක කරන්න ලැබුණා. දිත්තේවා, සුතේනවා, පරිසංකායවා. මම මේ ඇහුවා මම මේක දැක්කා මම මේ සැකකරා ඔබ අන්තිකෙන් මට <clears throat> පොඩි අපොයින්ට්මන්ට් එකක් දෙන්න මේක මෙහෙම කිව්වද මම ඇහුණාද ඇහිලා තියෙන ඇත්තද ඉන් එහෙම නැත්තම් ගෙනියන්න එපා සාකච්ඡා වැඩක් නැහැ මේ තනෙන් කිරිබ් දෝන්න ඕන වෙලාදී අඟෙන් කිරි දෝලා බෑනේ තනේ මෙලකුවොත් කිරි එනවා අඟ මෙලකුවට එන්නේ නැහනේ දෙන්නම එක දෙන තමයි හරියන්නේ නැහැ ඒ නිසා මේ ප්‍රශ්නයක් විසඳන ක්‍රමයක් තියෙනවා නැත්නම් මේකෙන් තියෙන ප්‍රශ්නේ තව ප්‍රශ්නයක්.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 ඊට පස්සේ අපිට පුළුවන් ඉදිරියට යන්න මුල් පියවර දෙක හදන්න නැතුව අපි යන්න හදනවා කියලා කියන්නේ ඒකට ප්‍රශ්න පිළිබඳ එච්චර වැදගත් නැහැ කියලා මට හිතෙනවා. වැදගත් නැහැ. ඒ ඇඟ රිදෙනවා. ඒ වැඩේට ඒක නා හම්බ වෙන්න ඕනේ. ඒකල ඒක නට ප්‍රශ්න දාන්න ඕනේ. ඒ දේ නැතුව කරන්න යන්න එපා. අනිත් මේ උඟාක් සියුම් ප්‍රශ්න අපිට ඒක එකන පිළිබඳ එක මත මහත් භාවිත කළ වැඩ නැහැ. යාට ඕනම කෙනෙකුට මත ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. ඕනම කෙනෙකුට ගිහිල්ලා ඒක විමසීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඒක තිබුණාට වෙන අල්ලපු ගෙදරින් ඇහුවට එහෙම නැත්නම් පහු වෙනාට පස්සේ you missed the bus. මාත් උව අහලා තියෙනවා හැබැයි මට නිකමඩවත් ඒ ආන්තර හම්බෙන්න හිතුනේ නැහැ. ඌ ඇග්‍රිකල්චර් කාරයෙක්. මං මං මං හිතන හරි ගෙස් එක හරිනා. ඉතින් මට ගෙනත් දුන්නා මෙච්චර විතර පොතක්. ඈ? ගෙනත් දුන්නේ චන්ද්‍රගේ මල්ලි ගෙනත් දුන්නේ. චන්ද්‍රිකාගේ. අනේ සාංශ මේක කියවලා බල මම දන්නේ මම මේ ගෙස් කරලා කතා කරන්නේ නිසා ඒ ආහඳුරන්න මේකෙන් නම්බුව කවනමක් වුණා තමයි මට නිකමට ඔක්කත් මට ත්‍රිපිටකයේ තියෙනවා ඒ ළඟම මට හිතෙනවා ඒක උදේ හඳාවි කියවෙන එක වටිනවා ඒක ෂුවර් ඇන් ෂොට් නේ අවුරුදු 2600 පරණයි මේක මේ ඇග්‍රිකල්චර් කාරෙන් දීප එකක් නේද කොහොමද ෂුවර් නෑ මොකද මම සබ්ජෙක්ට් එක දක්වන්නේ කියවන්න හිතෙන්නේම නෑ මට බුද්ධම බැගෑවිල්ලක් වුණා මේකල වටිනකමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේක මට විවේකීව කියවන්නේ. ඉතින් මම පොත අරගත්තා. තාම තියෙනවා ඒක. සාකච්ඡා කරන මේ සුදු තියෙනවා. මට එදා ඉඳලම ගතියක් තමයි. මට ඕනේ පැත්තේ කාගෙන යනවා මිසක් අනිත් පැත්තේ කවුරු මට බැන්නත් ගැහුවත් ඒ විවේචනය කරත් මට විරුද්ධ වුණත් මට ඒක කනෙක් වෙන්නේ නැහැ. ඒක සමහරලාට මගේ තියෙන ඔලොමලකමක් නැත්තම් මගහන්න ගතියක් වෙන්නේ නැති. අනික මට වැඩක් තියෙනවනේ දැන්. මට යෙදිලා කරන්න බරපතල වැඩක් තියෙනවා. බුදුහාමුදුරුවෝ gediya පිටින්ම ඉන්නවා. සද්ධර්මයේ තියෙනවා, යොර කරපු නැති වැඩකුත් තියෙනවා. ඉතින් ඒකෙන් කෙරුවට පස්සේ මේ ඔක්කොම විශ්දෙනවනේ. අනිවාර්යයෙන්ම විශ්දෙනවා.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 ගත්ත සබ්ජෙක්ට් එක දිගේ ඕන තැනකට යන්න සත්‍යයටමයි යන්නේ. අපිට වෙලා තියෙන අපි මේක ටිකක් කරනවා අරක ටිකක් කරනවා එතකොට හැමදැනම ලින්හාරන මිනිහා වගේ උල්පතකට යන්න හම්බ වෙන්නේ නැහැ. අඩු ගාණේ එකක් දිගේ කියන එක වැරදි කියලා හරි ප්‍රූව් කරනවා.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 ඒ නිසා බුදුන්ස් කියනවා ඒ තියෙනවා කියන දෙයක් ගනි කපල කුටල බලපන්. බැලුවොත් වශයෙන් ගන්න නැත්තම් තිබිල නැති වෙන ප්‍රශ්නයක් නෙමෙයි දැන් තියෙන්නේ. නොතිබිච්ච දෙයක් නොතිබිච්ච බවට සාතික කරනකොට තවදුරටත් ඒක අල්ලන්න ගැටෙන්නේ නැහැ. ඒ නිසා කියනවා නියුරෝසස්. අපි ළඟ ඇති වෙලා තියෙන ඉවර වෙච්ච නැති නඩු තියෙන හිතේ.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 එක. ඒ නිසා ඔක්කොම මේක දෙනුන වර්තමාන මොහොතේ ඉන්නවනම් අර තෑග්ගක් වශයෙන් පිරිච්ච ගතිය හම්බ වෙනවා. සම්පත්‍ති කරගතිය හම්බ වෙනවා. විශ්‍රාමයේ ලැබෙනවා. එතකොට බේනවා ආය කිස්ස පරිේශනං චරේ දවුණ පරිසෝ කරන්නේ. ඉතින් ඒක නැතින කාය තමයි පරිේශන කරන්නේ ඔක්කොම කරන්නේ. ඉතින් ඒකෙන් පේනවා පරිේශනේ කරහා වෙන්නේ මොකද්ද? පල්ල වෙන්නේ පීවර තමයි වර්තමානෙන් පයි. ඒවට අනර්ය පරිේශන කියලා බුදුහාමුදුරුවෝ කියනවා. වර්තමාන මොහොත පන්නන ඕනම පරිේශනයක් අපාගාමි අනර්යයි මිච්ඡා සංකල්පයි මිච්ඡා දිට්ඨි. අද ලෝකේ තියෙන කෝටි ගණන් වේදම් කරලා කරන සෑම පරිේශනයක්ම වර්තමාන මොහොත පණ නිසා විද්‍යාව කියන නම ඇහෙනකොට වර්තමාන මොහොත පැනලා. ඒක නිසා ඒකට අවිද්‍යාව කියලා තමයි කියන්නේ කියලා ලොකු ස්වාමීන් වහන්සේ කේමනන් සාංශේ පොතක් ලිව්ව මැරෙන්න ඉස්සෙල්ලා. ඕකටත් විද්‍යාව කියනවා නම් බුදුහාමුදුරුවෝ කියපේකට මොකද්ද කියන්නේ කියලා අහනවා. බුදුහාරමේ සියලු ශක්තියින් යොදලා කියන වර්තමාන මොහොතේ එන්න සියල්ල ලැබෙනවා කියලා. අද තියෙන පරිශ්‍රණය මොකද කරන්නේ? ඒවා ගුත්ත ධර්ම, ඒවා වැඩන්නේ, ඒවා ආගම. උඹ මේ හෙට මොකද්ද වෙන්නේ බලපන්. අතන වෙන්නේ මොකද්ද බලපන්. අරය ගා වෙන්නේ මොකද්ද බලපන්. ඉතින් මේකට Nobel Prize මැග්සේසේ අන්නම් මනන් දීගෙන අංජබජල් කරන එකනේ කරන්නේ. ඉතින් දිගටම යන්නේ අවිද්‍යාවම තමයි. ඒ නිසා යම් කෙනෙක් දන්නා ලැබිච්ච මනුස්සකම නිවනක්. ලැබිච්ච චිත්තක්ෂණයම නිවනක්. ලැබිච්ච බුද්ධෝත්පාද කාලෙම නිවනක්. මේ තියෙද්දි තව මොනවද හොයන්නේ කියලා? කිස්ස පරිේෂණං චරේ. බුදුරජාණන් කුමක් පරිේෂණ කරුවේ බල යනවද? යෑම හරහම වර්තමානයේ පනනවා. මෙන්න මේකට අවිද්‍යාව කියනවා. මේකට කියනවා තකතිරකම කියලා. මෝඩකම, මොල් මරන්දා, වොල් මොරොන්දා, පිස්සු, අංජබජල්. එහෙම නැත්නම් නුගුණේ ගොඩක් නම් තියෙන හැබැයි එකමයි. එකමයි තියෙන්නේ. ඒක නිසා ඒක ඒ එකකටවත් වර්තමාන මොහොතේ ඉන්න බෑ. එතන වර්තමාන මොහොතට ආවයි කියලා ඔය ශක්තියක් හානි වීමක් වෙන්නේ නැහැ. වැරදියට තේරුම් ගත්තයක් වැරදි කියලා තේරුම් ගන්න එක විතරයි තියෙන්නේ.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 දැන් අපි හොඳටම දන්නවා නිින්දදී අපි ආසස් ප්‍රසස් කරනවායි කියලා. අනිවාර්යයෙන්ම ආයාසයක් නැහැ නේ. නමුත් දන්නේ නැහැ නේ. වැඩක් නැහැ. පොල් ගහනකොට හාල් ගන්නකොට ආනපන කෙටුනන්ද කියලා අපිට සැකයක් තියෙනවා. ආනපන වෙන්නේ නැත්නම් ඉන්න බෑනේ. ඒ විනාඩි 3ක් අත හුස්ම ගන්න දෙන්න නැත්නම් ඉන්න බෑ. ඉතින් අපිට ඇසියුම් කරන්න පුළුවන් මම කොච්චර සීරියස් පොල් ගෑවත් පන්තිරස් හාල් ගැරුවත් ආනපන වෙනමයි කියලා. ඉතින් යම් කෙනෙක් උත්සාහයක් ගත්තොත් මොකද වෙන්නේ? පොල් ගහන ගමන් ආනපනේ සිදුවනත් කියලා බලන්න. ඒතර බිනෝ අරකට හිත යොදුවොත් මේක අනායාස වෙනවා මේකට හිත යොදුවොත් අරක අනායාස වෙනවා. ඒකට මේක ඔප්පු කරලා බැලිය එකක්. ඉතින් ඒ නිසා අපි මේ පරිශෙන්දි කරන්නේ පොල් ගන්නෙත් නැහැ, හාල් කරන්නෙත් නැහැ. මොකද නේද හුස්මට විතරක් හිත දාලා ඉන්නවා. ඉස්සරලා නයි බිමින වගේ ඔන්න භාවනාව පටන් ගන්නවා. ඇයි මේ ආනාපාන සති භාවනාව? අනේ මෙතෙක්කල් මොනම ගානක් කරනතු මේ ආනපාන කරුවා දැන් කියනවා ආලිමේෂිකක් වක් වෙනවා මේ ඔළුවක කියනවා රැට හීනෙන් අනම්මනම් පේනවා මොකද මේ භාවනා කරලා ඒ කියන්නේ අපිට හුස්ම ගන්නවත් බෑ හිතලා කරන්න ගියොත් ඒ නිසා කියනවා පඬිතට ඒ දණ්ඩ යන්න බෑ බල්ලට ඌරට යන්න පුළුවන් කිසි ගාණක් නැතුව උන් යනවා වලිගෙ වනවනා පඬිදේ කල්පනා කරනවා යකෝ තනි කකුල දීලා අනික් කකුලට මාරු කරනකොට කිලෝ 70ක් විතර මේකට ලෙස්සුවොත් එහෙම වැටෙන්නේ වලකට ඊට මීට වැඩිය හොඳයි තිබ්බ කකුලත් පස්සර ගන්න. ඒ වගේ මේ ආනාපාන වගේ බල්ලෙකුට උරෙකුට උනත් කරන්න පුළුවන් දෙයට හිත යොදලා බලන්න අපේ තක తీරුකම තේරෙනවා. යම් වෙලාවක හිතන්න දැන් මේක කළ යුත්තක් අපි ළමා වෙලා ආධුනිකයෙක් වෙලා මේ පරිශ්‍රණය කරන්න ඕනේ කියලා මේකට හුරු වෙච්ච ගමන් ආනාපානෙ ඉබේ සිද්ධ වෙන්න ගන්නවා. ඉතින් හිතා ගන්නවා මෙච්චර මහන්සිලා ෆෝමියුලාස් දාලා හොයාගත්ත එක මෙන්න બોලේ මටත් නොකිය ඉබේ සිද්ධ වෙනවා. ඒක වරදින පරදින දෙයක් නෙවෙයි ඒක ඇහැටි. අන්තිමට ඉබේ සිද්ධ වෙන්න ගියාට පස්සේ නොදැනී යන්න ගන්නවා. ආනපනේ සිද්ධ වෙනවා අපේ සංඥාව බහිනවා යට මට්ටමකට. සංඥාවේ තන සියුම් වෙනවා. එතකොට ආනපන නොදැනී මට්ටමකට යනවා. එතකොට අපේ හිත කියනවා ආනපන නතර වෙලායි කියලා. ආනපන නතර වෙලා නෙවෙයි නොදැනෙන තරම් සිවුම් වෙනවා. ඉතින් මෙන්න මේ පරිණාමයේ යම් කෙනෙකුට භවනාවේ දියුණුවක් කියලා දැක ගන්න පුළුවන් නම් ඉතින් ආට තේරෙනවා සතිය කියන එක ගොරෝසු ආනාපාන තියෙනත් පුළුවන් සිවුම් ආනාපාන තියෙන තුලන් ආනාපාන නැතුව තියෙනත් පුළුවන්.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 ඒක අපේ ජීවිතේ අපි අත්දැකලා තියෙන එකක්. ඒක නිසා මේකට තියෙන්න ඕන නිකන් සෙල්ලක්කාර ගතියක්. මේවා මේ රේගිය ක්‍රමයට විස්තර කරන්න බෑ. මේ දෙක තුනක් අඩමාරු කරනකොට ගොඩක් සමතුලිතතාව සිද්ධ වෙනවා. ඒ නිසා භාවනාවේදී නෙවෙයි ඕනම කෙනෙක් දන්නවා මේ හුස්ම ස්වභාවයෙන් වැටෙනවා. හිතලා ගන්නත් පුළුවන් සම්පූර්ණ අමතක කරන්න පුළුවන්. නිසා සර්වචන්සේ තෝරාගෙන තියෙන කැමැති නම් ආයාසයෙන් හුස්ම ගන්න පුළුවන්. කැමැති නම් අනායාසයෙන් වෙන්නත් දෙන්න පුළුවන්. ඉච්ඡානු කනිච්ඡානුක පේශින් දෙකෙන්ම සිදුවෙන එක ක්‍රියාවක් තමයි හුස්ම. අනිච්ඡානුක පේශින්ගෙන්මයි වර්ධ්‍ය වස්තු ගැහෙන්නේ. ඒකට අපිට එච්චර සම්බන්ධකක් නැහැ.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 මම කියන ආකාර පඤ්ඤාත්තිය කියලා. ඊබේ සිද්ධ වෙන එක, හිතාමතා කරන එක, එහෙම නැත්නම් ඒක දෙයක් නිසා ඇවිස්සෙන එක, මේ හුස්ම නිසා ඒක ඇවිස්සෙන එක, මුලමදාග වශයෙන්, ගොරෝසු වශයෙන්, සියුම් වශයෙන් මේකේ ආකාර රාශියක් තියෙනවා. ඉතින් ඒක එනකොට පුදුම හිතෙනවා. මේ භාවනා ප්‍රතිඵලද කියලා නෑ. මේක කොහොමදක් තියෙන දේවල්. අපි මේවා දෙන්න බලපු නැති එකයි ප්‍රශ්නේ. බැලුවොත් පේනවා. ඒ නිසා ඕනම දෙයක් ඕනම ශිල්පයක් එයාට ශිල්පයේ දක්ෂකම ශිල්පීය ඥානය කියලා කියන්නේ අනායාසයෙන් සිද්ධ වෙන තැනට යන්න පුළුවන්කම. ඉක්මනට යන්න පුළුවන් නම් එයාට ශිල්පයයි කියලා කියනවා. තාම පුරුදු වෙනවා නම් ආදුනිකයයි කියලා කියනවා. ඒ නිසා හුස්මට අපිට ශිල්පීය ඥානය දෙන මොකද සංසාරයක් හුස්ම අරන් තියෙනවා. අන්නේ විදිහට යන්න ඇරලා ඒක භාවනාවක් කරගන්න පුළුවන් නම් එහළ තියෙනවා පටන් ගන්නකොට භාවනාව අතිම કૃතිම රෙජිමෙන්ටේෂන් උනාට භාවනාව හරි ගියාට පස්සේ ඒක විනෝදාන්තයක් නිකන් ඉබේ සිදුවෙන වැඩක් වඩපත් වෙනවා.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 So that's the danger. ඔව් අපි අදත් ගිහිල්ලා තියෙනවා විනාඩි 5 10ක් විතර වැඩිපුර. ඒ කියන්නේ අපි දෙකමාරට නතර කරලා යුතු තිබුණා දැන් දෙකයි 40 වෙලා තියෙන නිසා අපි තවදුරටත් ප්‍රශ්න තියෙනවද කියලා අහන්න යන්නේ. අපි මෙතනින් ධර්ම සාකච්ඡාව ලිඛිත ප්‍රශ්න වලින් සමාප්ත කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.